හොඳයි පින්වත්නි මේ පිටුදුන්ට මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. වර්ගජී මහතාට දහම් ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන සම්මයි ස්වාමීන් වහන්සේ අවසරයි. හොඳයි. මම ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ දැන් අද මේ දේශනාවට අනුව දැන් කර්මය කර්මඵලය කියන එක එතකොට මේක බුදු කෙනෙකුට මිසක් සාමාන්‍ය වෙන කෙනෙකුට ගෝචර වෙන්නේ නැති දෙයක් නේ. එතකොට අපි බුදුන් වහන්සේ කෙනෙහි තියෙන ශ්‍රද්ධාව නිසා අපි මේක පිළිඅරගෙන අපි මේකට අනුගත වෙලා යන එක තමයි කරන්නේ. නමුත් අපිට සාමාන්‍ය කෙනෙකුට නමුත් සාන්දිෂ්ඨික වශයෙන් දැනෙන්නේ අපිටමකෝ එයා කුසල කර්ම කරනවා නම් එතකොට කුසල කර්ම වලට අනුරූපව එයාගේ සිතේ තියෙන සොම්නස් ගතිය තමයි එයාට දැනෙන්නේ. ඒ වගේම අකුසල කර්ම කරන කෙනෙක් වුණොත් එයාටත් ඒකට අදාළව යම් අකුසල චිත්තයේ තියෙන ස්වභාවයක් තමයි දැනෙන්නේ. නමුත් ඒ අකුසල් කරන කෙනෙක් මේ පැත්තට යොමු වෙන්න නම් එයා අනිවාර්යයෙන්ම එතකොට කුසල කර්ම වල යෙදিলা ඒ සිතේ ස්වභාවය හඳුනා ගැනීමෙන් තමයි එතකොට අනිත් පැත්තට මාරු වෙන්න ඒ කියන්නේ වෙනසක් දැනෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව මුල් කරගෙනම ඒක පිළි අරගෙන කරන්න පටන් ගන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයේදී ඒක ඒ විදිහට වෙන්නේ නේද කියලා තමයි මට පොඩ්ඩක් හිතුනේ. ඔව්. ඒක තමයි. නැතුව දැන් අපි ඇත්තටම මේ කර්ම ඒක කුසල කර්ම වල කුසල විපාක තියෙනවා කියන එක අපිට ඒක ගලප ගන්න බෑනේ. බුදුන් කෙනෙක් වෙන්නලා දුන්නනම් ඇරෙන්න. ඔව් ඔව්. එතකොට ඒකම නේද ඒක මේ ශ්‍රද්ධාව මුල් කරගෙනම අපි තමයි මේක කෙනෙක් පිළි අරගෙන මේ පැත්තට යොමු වෙලා මේ මාර්ගයේ යනකොට තමයි යාට තේරෙන්නේ මේ විදියට ක්‍රියා කිරීම තුළින් සාන්දිෂ්ඨික වශයෙන් යාගේ සිතේ තියෙන ස්වභාවය වෙනස. ඒක තමයි. දැන් ඇත්තටම සම්මාදිට්ඨිය තව කාරණා කීපයක් වෙනවා. එකක් තමයි මේ සම්මාදිට්ඨිය ඇති වෙන්න නම් එක්කෝ පරතෝഘോഷයක් ලැබෙන්න ඕනේ. අනිත් පැත්තෙන් එහෙම නැත්නම් යොනසෝමනසිකාරය සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි තුල සම්මාදිට්ඨිය පහළ වෙන්න ප්‍රත්‍ය දෙකක් වෙන්නනවා. එකක් තමයි මේ පරතෝഘോഷික. කවුරු හරි කෙනෙක් කියනවා. බුදු කෙනෙක්ගේ බණක් ඇහෙනවා අපිට. කවුරු හරි කෙනෙක් කියනවා ඒ කියන එක අපිට ඇහෙනවා. ප්‍රාණඝාතය හොඳ නෑ. අදත්තා දාණය හොඳ නෑ. එහෙම අර කියන බණක් ඇහෙනවා පරතෝഘോഷයක් අපිට ඇහෙනවා. ඒත් එහෙම ඇහිලා තමයි අපි නිවැරදි පැත්තට හැරෙන්නේ. එහෙම නැත්තම් තවත් කෙනෙක්ට පුළුවන් නුවණ තියෙන කෙනෙකුට පුළුවන් නුවණින් කල්පනා කරන්න. මේක ගැළපෙනවද? මේක සුදුසුද? මේකෙන් මට යහපත සැලසෙනවද මේකෙන් මට අයහපත සැලසෙනවද කියලා එයා නුවණින් කල්පනා කරනවා එයා යහපත් පැත්ත විතරක් බේර ගන්නවා තෝර ගන්නවා එයා ඒ යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඒ යෝනිසෝ මනසිකාරයටත් ලොකු තැනක් තියෙනවා එතකොට ඒ යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන හැටිත් ධහමේ සඳහන් වෙනවා ඒ කියන්නේ මේ අර අර මේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා වගේ ඒ සම්මාදිට්ඨියටත් යෝනිසෝ මනසිකාරය අතිශයින් වැදගත් කියන එක සඳහන් කරනවා මම මේක චුට්ටක් මතක් කරන්න දැන් මේක සඳහන් වෙන්නේ කෙලින්ම මේ අංගුත්තර නිකායේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යන අනුප්පන්නාවා සම්මාදිට්ඨි uppajjati uppannāvā සම්මාදිට්ඨි පවඩ්ඩති යතේතම් භික්කවේ යෝනසෝ මනසිකාරෝ. යෝනසෝ භික්කවේ මනසිකාරෝතෝ අනුප්පන්නාචේව සම්මාදිට්ඨි uppajjati uppannāච සම්මාදිට්ඨි පවඩ්ඩති. ඉතින් ඒ කියන්නේ යම්ස කෙනෙක්ගේ හිතේ සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙන්න යොන්සුමනසිකාරයෙන් ලොකු බලපෑමක් ඇති කරනවා අනුග්‍රහයක් ලැබෙනවා වගේම සම්මාදිට්ඨියක් ඇති කරගන්නත් යොන්සුමනසිකාරයෙන් නිවැරදි අනුග්‍රහයක් ලැබෙනවා ඒ නිසා ඒ නිවැරදිව කල්පනා කරනවා කියන එක යහපත්ව කල්පනා කරනවා කියන එක මේකින්ද වැදගත් වෙනවා එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් අය දැන් ඒ කියන්නේ අදි කුසලයකට යොමු වෙන්නේ නැතිව දැන් දාන දීම එතකොට ඒ වගේ ආමිෂයට අදාළ ඒව ඔක්කොම කුසල පක්ෂයේනේ හරි එතකොට ඊවැයි විපාක දැන් බුදුන් වහන්සේ පෙන්වලා දීලා තියෙන නිසා ධර්මයේ තියෙන නිසා එතකොට ගොඩාක් අය කරන්නේ ඒවා කර කර ඉන්නවා ඒවා කරන එක නරකයි කියන එක නෙමෙයි. නමුත් අධිකුසලය කියන එක ඒ අයට ගෝචර වෙන්නේ නැහැ නමුත් ඒගොල්ලෝ මේ ආකාරයට කුසල කර්ම රැස් කිරීම තුලින් කවදා හරි ධර්මය අවබෝධ වෙයි ඒ කියන්නේ හිතනට යයි කියන වගේ සිතුවිලි තමයි ගොඩක් අය ළඟ තියෙන්නේ කතා කරාම දැනෙන දෙයක් එතකොට ඒක ඒ අයට එතකොට අවබෝධ වෙන්න නම් එතකොට ඒ අය මොන වගේ එතනත් එතන තමයි මට හිතෙන්නේ මට හිතෙනවා එතෙන්දී සලයක් හඳුනා ගැනීම තුලින්ම තමයි එතනට යන්න පුළුවන් ඒ අමෝහය කියන එක අර කුසල කර්ම කරනකොට අපි දුක දාන දුන්න ඒ වගේ ආමිෂ පූජා කරත් ඒවා කරනකොට දැන් ලෝභ මූල අලෝභ ඒ කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන කුසල මූල තුල ඉඳගෙන කරන ක්‍රමය ඒ අය දන්නේ නැත්නම් එතකොට අධි කුසලයක් හඳුනා ගන්න බැරි වෙනවනේ. හ්ම්. මේක හරි. ඒ කියන්නේ දැන් අපි අර වගේ මෙහෙමයි මට නම් හිතෙන්නේ. මතන දැන් හිතන්නේ යා සත්පුරුෂ පැත්තට හැරුණා කියලා. හිතේ අසත්පුරුෂ විදිහට. හිතන්න අසත්පුරුෂයෙක් විදිහට එයා කටයුතු කරද්දී ඔන්න මත්පැන් පානය කරා. ඉතින් මත්පැන් තිප්පලට ගියා. එතන තමයි ඉතින් වැඩි වශයෙන් වාසය කළේ. ඉතින් අසත්පුරුෂය තමයි අසුර කරන්න හම්බුනේ. ඉතින් එයා පුළුවන් තරම් අපායටම අදින්න හදන්නේ. දැන් මේ මිනිස්සයා මේ අනිත් කෙනෙක්ගේ දෙයක් ඇහිලා පරතෝ ഘോഷයක් කියලා කියමු මෙතෙන්දී. පරතෝ ഘോഷයක් නිසා ඔන්න මෙයා හැරෙනවා අනිත් පැත්තට. පුළුවන් තරම් දැන් මත්පැන් පානයෙන් වළකින්න හදනවා, හොරකමෙන් වළකින්න හදනවා. ඊළඟට ප්‍රාණඝාතයෙන් වළකින්න උත්සාහන්ත වෙනවා. පරුෂ වචන කියන්නේ නැතුව ඉන්න හදනවා. ඉතින් අර පුළුවන් තරම් දැන් යා හොඳ පැත්තට හැරෙන්න හදනවා. ඒ හොඳ පැත්තට හැරෙන්න හදනකොට දැන් හැබැයි ටික ටික දැන් සත්පුරුෂ අසුරකටපත් වෙනවා. දැන් දැන් ඔන්න පන්සලකට යනවා. දැන් ඔන්න වාක් කරේ යහපත් දෙයකට යනවා. ඉතින් එතකොට එතන ඉන්නවා අන්න මෙයාට වඩා දියුණු සත්පුරුෂයෝ ඉන්නවා. ඉතින් එයා ඒ අය යම් අනුග්‍රහ කිරීමක් කරනවා. ඉතින් ඕක විතරක් කළා හරියන්නේ නැහැ. දැන් මෙන්න මේකක් කරන්න ඕනේ කියලා එයා යෝජනා කරනවා. ඒතර ඒකත් ඉතින් අර පරතෝ ഘോഷයෙන් තමයි එන්නේ. මෙයා හැමදාම දැන් අතනම ඉඳලා හරියන්නේ නැහැ. දැන් තව එහාට යන්න තියෙනවා මේ ගමනේ කියලා. අර සත්පුරුෂ ආශ්‍රයෙන් එයාට ඇහෙන්න ලැබෙනවා. පරතෝ ഘോഷයෙන් ඇහෙන්න ලැබෙනවා. දැන් ඊට පස්සේ ඉතින් මේ ඒ කැලලටත් දැන් එයා යන්න ඕනේ. දැන් ඉතින් භාවනාවක් කරගන්න, හිත ටිකක් එකඟ කරගන්න, හිත හික්මව ගන්න, සීලය තව ටිකක් මේ දියුණු කරගන්න හිතේ සමාධිමත් භාවයක් දියුණු කරගන්න දැන් ඉතින් තවත් වෑයම් කරන්න ඕනේ එතකොට ඒ ඒ පැත්ත ඒ පැත්ත නොකර හිටියොත් ඉතින් අර එකතන පල්වීමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සත්පුරුෂය අසුර තුලින්ම තමයි එතකොට මොකද නැත්නම් මේගොල්ලන් අතන මේ මේ ස්වභාවයේ හිර වෙලා හිර වෙන්න පුළුවන්. ඒක තමයි අනිවාර්යයි. අනිවාර්යයි. මොකද ඉතින් ඒ කියන්නේ සත්පුරුෂ අසුර කියන එක මේ මුළු මාර්ගයමනේ නේද? ඒතර ඒ සත්පුරුෂයසුර මුළු මාර්ගයම වශයෙන් පෙන්නද්දී ඒ ලොකු බලපෑමක් තියෙනවා. අපිට සමහර පරතෝഘോഷයක් මුලින්ම ඇහුනේ සත්පුරුෂයෙක් කරහා. ඊට පස්සේ තව තවත් ඉතින් ඇහෙන්නේ සත්පුරුෂයෙක් කරහාමයි. අපිටම යෝනිසෝ අපිටම යෝනිසෝ මනසිකාරයක් පහළ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක කලාතුරකින් ප්‍රඥාවන්ත මිනිස්සෙකුට වෙන්නත් පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව හයන්ති ඉදිරිපත් කරන්න පුළුවන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ පැහැදිලිමක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය කාරණා ඉදිරිපත් කරන අවසරය මට ඉදී යම්කිසි කියන්නේ අඩුපාඩුවක් නිවැරදි කරගන්න තැනක් තියෙනවා නම් පාත්තලා ගැන කියලා ඉල්ලා සිටිනවා. හ්ම්. සයනස දැන් කාලයක් තිස්සේම කරනකොට අර මේ කාලයක් තිස්සේම කියන්නේ බැඳීමක් තිබුණා ඒක මතු වෙනවා. ඒක මතු වෙනකොට දැන් ඉස්ලාම් දැන් කරගෙන යනකොට මේක ඈත් වුණා. ඒ කියන්නේ කියන බැඳීම කියන එක නිකට අදාළ යම්කිසි මතක ටිකක් ඒ වගේ ටිකක් මතක ඒ උඩට එන එක ඈත් වුණා. ඈත් වුණත් එක්කම දැන් ඉස්සෙල්ලාම අර චිත්‍රයක් වගේ දැන් කියන්නේ බල්ලෙක් වගේ නේ ඉස්සෙල්ලා බල්ලා මුලින්ම හඳුනා ගන්නවානේ. දැන් මේ කාලය කරනකොට නැට්ට වගේ කොටසක් වගේ නෝදි දැනෙන්නේ කියන්නේ. ඒ කියන්නේ මේක හඳුනා ගන්න එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ මේක මේක අර මුළු මේකෙන්ම මේ කොටස එනකොටම මෙන්න මේ වගේ වෙහසක් ඒකට අදාළව හඳුනා ගැනීමක් තියෙනවා. ඒත් ගානක් නැහැ. මෙහෙම කර යනකොට එකක් පැත්තෙන් නිකන් චූටි චූටි සද්දයක් දානවා වගේ තිබුණේ. මෙහෙම අනිත් ඒකම තමයි සෝනාංශ දැන් අත්තාවද්දක් එන දෙයක් තමයි මේ මේ කාලේ ඒ කියන්නේ තියෙන දේවල් දකිනවා අතාරිනවා. ඒ කියන්නේ ඒක ඒ අත එතකොට ඒක යම්කිසි වේගකින් වෙන වෙලාවකට. එතකොට අර කිසි දෙයක් අල්ලගෙන නැහැ. ඒකම තවත් වෙලාවකට ඒ කිසිම දෙයක් අදාළ නැහැ. ඒ කියන්නේ ඒක ගැන කිසි කතාවක්ම නැහැ. මුකුත්ම නැහැ. මෙන්න මේ අවස්ථා දෙක මතුවෙනවා. ඒ කියන්නේ ඒක ගොඩක් කලකට වැඩි. වැඩිපුර මේ අවස්ථා දෙක සමානලාට සමහර දේවල් එක සියුම්ම දිනදාගෙන ඒවත් එක්ක සියුම්ම යන කතියක් තිබුණත් ඒකත් ඒකේ ගිහිලි පේම එනවා. ඉතින් ඒකින්ද මේසක් දැනුන්නේ නැහැ. දැන් අරක දැන් ඊට පස්සේ කරගෙන යනකොට මම බැලුවා දැන් මේක මතුවෙනවා. එතකොට දැන් ධර්ම කරුණේ මුකුත් දෙන්නට අදාළ වෙන්නේ නැහැ. දැන් මේක යන මතුවෙනවා. චූටි චූටි සද්දව. ඒක ඇත්තලා තියෙන්නේ ඒ වුණා ටික දැන් මේ දවස් කීපකට කලින් ඒ ඒක වෙහසක් වගේ ඉන්න ගත්තා. ඒ චූටිම එක වුණත් වෙහසක් එක. ඒක ඇයි මේ හඳුනගන්න දැන් මෙතන තියෙන හඳුනගන්න එකත් කාලයක් තිබුණා ඔන්න ඔය සද්ද එනවා ඊළඟට පහින් හැමෙට සද්දයක් වගේ එක ගණන් ගන්නෑ. හ්ම්. ඒ වුණාට දැන් වෙන එක තමයි උන දේ තමයි එහෙම සද්ද ආව ගමන් අර ඒක බැඳීමට අදාළ චූටි අර නැට්ට වගේ මං කියන එකට ඒකට අග්ගල අඳුන ගන්න මොනිකම මත වෙන්නේ නැහැ. පොඩි කැලලක් වගේ එනකොටම මෙන්න මේකයි ආවේ කියලා අඳුනගත්තා. එච්චරයි. ඊට පස්සේ එතකොටම එනවා මේ මේක කොහොමද ඉපීම වෙනවා මේ මේක ඇයි මෙහෙම ආය ආයෙන් මේ කියන එක හේතු හොයන්න. දැන් මම අහලා තිබුණ ඔබ වහන්සේ කියනවා මේවට හේතු හොයන්න. ඒත් මට එහෙම එකක් මතුවුනේම නැහැ මේ මේ කියන වෙලාව වෙනකම්. එතකොට බැලුවාම දැන් මම වෙලා තියෙන එක මතුවෙනකොට දැන් දැක්කා මේ හිතේ තියෙන දුකට කැමතිකමක්. ඒ කියන්නේ දැන් දැන් මම කරගියම බැඳීම දැන් යම් කිසි කතා බහක් කරගෙන දිවිල බැලුවා. මේ කරගෙන යන අතරම එතකොට ඇතුළත අර කතාව ඒ කාලේ වැඩි වුණා. ඉතින් එතකොට උපහාස උපජස්ඨයන කතා වැඩි වෙන තැන් අතර මේවයි පොඩක් ඈත් වෙන්න බලන්න කියන එක. ඒ කියන්නේ ඒක වැඩි කරනවා නම් ඉතින් මට ඒකම ඒකත් එක්ක ඉඳලා බැලුවා. බලද්දිත් ඒ කතාව යම් කිසි මට්ටමක වැඩි වෙන නිසා ඒක ඒ දැන් කරන් යන දෙයට ඒ කියන්නේ මේ ඉබේම අපහසුාවක් වෙනවා. මේකෙන් අයින් කරන්න වෙන්න කියනවා. ඈත් ඈත් වීමක් වෙන්න කියන එකක් ආවා. ඉතින් ඒ හින්දාම ඈත් කළා සම්පූර්ණයෙන්ම. එතකොට මේ එහෙම කරන අතරේ දැන් සමාජලාට පරයන් වලදී ඒක ගිනල්ලා දාලා බලනවා. මේක දැන් මේක තාම මේකට කැමතිද කියන එක. මේක තාම මතුනවා. එහෙම කරගෙන යනකොට දැන් පවතුන එකක් තමයි දැන් එහෙනම් බලෙන් ගිනත් දාන්න බෑ. ඒක මතුවෙන එකට ඕන වෙලාවට. <laughs> ඒක කිසිම විදිහකට හැම දෙයක් කරන්න බැරි බවට. ඉතින් ඒකම ආයෙක තමයි දැන් මේ හිතේ තියෙන දුක දුකයි කිව්වට දැන් මේ අර දැන් හිතමු ඒ පුත්කලයක් ගත්තොත් ඒ පුත්කල ස්වභාව තියෙනවා ඒක පතොක් ගන්න දැන් මේ පතොක් ගන්න ටික හැනින්නේ මා විසින්නේ මම කියන්නේ ඒක මගේ මේ තේරීමන්නේ එතකොට ඒ තේරීමයි කරන්නේ එතකොට ඒ තේරීම තුළ ඒක අර දුකට කැමැත්තත් දැන් අර ඒක නැති වෙලා මේ ඒක නෑ කියන එකෙන් දැනෙන සහනය ඒ ඒ වගේ පුද්ගලයෙක්ගෙන් හම්බෙන මානසික වගේ වචන වල අර හම්බෙන යම් කිසි විදිහකට පොඩි ඝර්ෂණ හරි නැති බව අගය කරන්න දන්නේ නැති බවක් තිබුණා මේක සම්බන්ධයෙන් ඒකම තමයි මේ දේවල් නෑ කියලා මේ මේ හිත මේ කියන්නේ මේ ඇතුළත පැවෙන ගතියක් හදාගෙන තියෙනවා. ඒ යම් කිසි දේවල් වලට අදාළව. ඉතින් මෙන්න මේ කාරණාදික මතුවුණාට පස්සේ දැන් මේක මම කමටහන් වාර්තාවකට ඇතුළත් කළාම මගේ ඒ කියන්නේ මොකද්ද මේ කියන කාරණේ පැහැදිලි කරන්න සිදු වුණා. එතකොට මට ලැබුණ මගපෙන් කියන්නේ උපදේශ මම මේ පැහැදිලි කරපු දෙක සාර්ථකුනේ නෑ වගේ තමයි මට දැනුනේ මේ ඔහොම ඒක ඉබේ කර ඔය හේතු හැවිල්ල කරන එකක්ද කියලා බලන්න කියන එක. අනිත් එක දැන් මෙහෙම කාලයක් කරන් යනකොට ඒක කොහොම අර සාරේ අරගෙන චප්ප චප්පයක් වුණාට පස්සේ ඒක අර මිරික මිරික ගන්න ගතියක් තියෙනවානේ. ඒ ගතිය අඩු වෙලා අඩු වෙලා ගියත් ඒක පැත්තකින් තිබුණට ගාණක් නැහැ. දැන් ඒ ස්වභාවයේ කාලයක් ඉඳලා තමයි අනිත් මේ මේ මේක වෙසක් බවට හැරුණේ. මොකද සමහර දේවල් දැන් එදිනෙදා එනේවා අර ටිකක් චූට්ට ඒක ගැන එකක් ගාලා මෙලවුණු ගාම යනවා. ඒ වුණාට මේක කාලයක් තිස්සේ උඩට මතුවෙන එකම වෙහසක් වෙලා තිබුණා. ඒ කියන්නේ ඒ හරහා. පස්සේ අනිත් එක තමයි ඒකේ උපදේශක් විදියට ලැබුණේ ඒකින්ද මේක ඒ කියන්නේ දැනුවත් වීම අරාම මේක අඩු වෙලා අඩු වෙලා යනවා. ඒක තිබුණාට ගාණක් නැහැ කියන එක. ඉතින් නම් එතනයි. ඊට පස්සේ හේතු වෙවිල්ලක් කොහොමලා නැහැ වගේ එකක් තමයි මට හැදුනේ. පස්සේ දැන් මට තේරුණා ඒක මට මම මේ කියන ස්වභාවය ඊට පස්සේ දැන් මම මට දැන් අවශ්‍ය කරන ඒ කියන්නේ දැන් මේ අත්දැක්ක දේ මම මේ කියන්නේ හරියටම ඒකට උත්තරයක් ආවේ නෑ මට දැනුනේ. ඊට පස්සේ තවත් අර චූටියට ඇතුළත කතාවක් පටන් ගත්තා දැන්. ඇයි දැන් මේක දැන් ඒ දකපුවත් එක්කම ත්‍රිව කරන්න. ඒක හරියට දැන් අර දැනුවත් වීම හරහා වතුර පාරකින් හොදනවා. දැන් මේක ඉබේම ඇතුළෙන් වෙන දෙයක් සාහනසය කියන්නේ මේක පහදනවා තා ත්‍රිව කරනවා. ඒ අත්දකපු දේ හරිය කියනවා වගේ. ඒ කියන්නේ වතුර පාරකින් සමහර දේවල් හොදලා ඉන්න පුළුවන්. සමහර කහටවල් එහෙම හොදලා ඉන්න බෑ. ඒවට පොඩි සර්ෆ් එක්සෙල් මොනාරි චුට්ටක් ඒ ටිකක් ඕන. ඉතින් ඒ හින්දා මේ දැන් මේ වෙලා තියෙන දේ දැන් ඒ ඊට පස්සේ වෙන දේක් තමයි සවනහස දැන් ඒක මතුවෙනකොට අර පැහැදිලිමක් කරගත්ත හැරි දැන් මේ වගේ පතෝක් ගහම මේක නෑ දැන් මෙතනින් උගුඩු ලොකු සහනයක්. ඒක සාරාංශ කරලා ගත්තාම පොඩි හැඟීමකට ගත්තොත් අන්නේ හැඟීමක් දැන් මතුවෙනවා. ඒකම. හ්ම්. දැන් එහෙම එකක් වෙනවා. ඒකෙන් හරියට නිකන් ඒක පැහැදිලි ඒකත් පැහැදිලි වෙනවා. ඒ වතුර පාරක් එක ඩිටර්ජන්ට් ටිකක් දානවා වෙලාවට. ඒක උඩට එනකොට. අන්න ඒ වගේ එකක් මේ අත්දකිනවා. ඉතින් මේ ඒ සෝනස් ඒක මේ දැන් මේ සම්බන්ධයෙන් කියන්නේ මට දැනුසුපා ඒක තමයි දැනුවත් වීමෙන් අඩු වෙලා ගියාට අවශ්‍ය වෙනවා වෙලාවකදී ඇයි හේතුවක් මේකට ඉබේම වෙන වෙලාවක් තියෙනවා කියලා තමයි අත්දැකේ. කියන්නේ මොකද මේකට තාම ඇලෙන්නේ යන්නේ කියලා එකක් හොයන්න. හෙවිලක් වෙන්නේ. එතකොට අර දැන් ඒක මතු වෙනවා. ඒක මතු වෙන්නේ නැතුව තියානේ මතු වුණාට ඒ අර විදිහටම අර එක මේ ඊට අදාළ චූටි හැංගීම ඒ කියන්නේ මෙන්න මේකෙන්ද මේක මෙන්න දැන් තේරුම් කරලා දෙන්න වගේ එක වචනෙන් කියන්න බෑ පොඩි හැංගීමක් ඒකත් එක්ක එනකොට අඩු වෙනවා තවසර. හ්ම්. ඒක තමයි සවිනාස අත්දකපු දේ යම් කිසි නිවැරදි කිරීමක් කියලාද මම කියන එක තමයි ඔය ඔක්කොම කියපු අවස්ථා හොඳයි. දැන් ඒ කියන්නේ එක එක අවස්ථා. දැන් හිතන්න මම මෙහෙම විස්තර කරොත්. අපි සූත්‍රයක්ම ගමුකෝ. එතකොට කෙලිම බුද්ධ වචනය අපිට මතක කරගන්න පුළුවන්. දැන් හිතන්න ඔන්න බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කියනවා අපේ හිතේ මොකක් හරි චකිතයක් ඇති වුණොත් මොකක් හරි වෙනස් වීමක් සිද්ධ වුණොත් අර හිටිය සරල සැහැල්ලු උපාදාන රහිත අනිශ්චිත භවෙන් යම් අවස්ථාවක ගිලිහිලා මොකක් හරි එක්සයිට්මන්ට් එකක් මොකක් හරි තිගැස්සීමක් මොකක් හරි මේ උඩ යට යාවක් සිද්ධ වුණා නම් එන්නේ උඩ උඩ උඩ මතුවෙච්ච තත්ත්වය ගැන ඒ ඒ දැන් අලුතෙන් ඇතිවෙච්ච තත්ත්වය ගැන බලන්න කියනවා පැති කීපයකින් එකක් තමයි මේ ඇතිවෙච්ච තත්ත්වය හරි ඕලානිකයි يعني මේක හරි ගොරෝසුයි මේක හරි බරක් දැන් මේක හරි වෙහෙසක් දැන් මේ වචන ටික කියවුණානේ මේ වෙහෙසක් කියන එක දැන් එයාට දැනෙනවා මේ වෙහෙසක්ය මේක බරක්ය මේක හිරිහැරයක්ය මේක කරදරයක්ය කියලා තේරුම් අරගෙන ඉතින් එතන ඉන්නවා වෙනකොට අර පරමතරට යනවා. ඒතර ඒක එක ක්‍රමයක්. තවත් පැත්තෙන් කියනවා මේකේ හේතු බලන්න. මේක පරිසම්පන්න ඇතිවෙච්ච දෙයක්. මේකේ ප්‍රත්‍යයන් නිසා මේකයි අට අරගෙන තියෙන්නේ. මේ මෙන්න මෙහෙම තමයි මේක සිද්ධ වුනේ මෙතෙන්ට එන්න කලින් මෙන්න මේක සිද්ධ වුණා මෙතෙන්ට එන්න කලින් මේක සිද්ධ වුණා මෙන්න මේක හේතුපත්‍ය වශයෙන් මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වුණේ පරිසම්පන්න ආකාරයෙන් මේක සිද්ධ වුණා කියලා. ඒතර මේ පරිසම්පන්න වශයෙන් මේක දකින්න. මේකත් තවත් ක්‍රමයක් අර පරණ තැනට යන්න හැබැයි මේ මේ ක්‍රමේ හරහා සිද්ධ වෙන්නේ පරණ තැනට යාමක්. ආයෙත් එයා ඒතර පරණ තැනට යනවා. ආයෙතර උපේක්ෂා සහගත සියුම් සැහැල්ලු උපාදාන රහිත තත්ත්වයට යනවා. අර මේ චකිතයට මේ එක්සයිට්මන්ට් එකට මේ තිගැස්සිල්ලට දැන් අවස්ථාවක් නැහැ. මොකද එයා හේතු බැලුවා. ඒ හේතු පෝෂණය කළේ නැහැ. මේක පෝෂණය කරනවා වෙනුවට අයෝනිසෝ වර්සිකාරයක් යොමු කරනවා වෙනුවට යෝනිසෝ වර්සිකාරයක් පාවිච්චි කළා. අර පරණ තැනටම ගියා. තවත් උපක්‍රමයක් වශයෙන් පෙන්වනවා මේක සංකත වශයෙන් දකින්න. මේකත් ඇයි සකස් කරපු තත්ත්වයක්. මමම තමයි මේකට කෑලි මූට්ටු කරලා තියෙන්නේ. මමම තමයි මගේ රුචි අරුචිකම් එකතු කළේ. ඒ නිසා තමයි මෙයා දැන් මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒත් මේ සකස් කරලා තියෙන්නේ. ඒක මේ සංකත ආකාරයෙන් දකින්න. ඒත් මේ තවත් ක්‍රමයක්. ඒ ක්‍රම තුනම නිවැරදි. ඉතින් අපිට මතක් වෙන්නේ කොයිකද? අපේ හිත රුචි කරන්නේ කොයිකද? කොයික මතක් වෙලා තවත් නැහැ. අපිට අවශ්‍ය වෙන ප්‍රධාන දේ තමයි යහුසුලෝ අර පරණ තැන ජීවත් වෙන්නේ. එතන යොහුසුලව පරණතන ජීවත් වෙන ජීවත් වෙන අපේ හිත එතනට හුරු වෙනවා. ඒක තමයි ඒක නිකන් අපේ gedara බවට පත් වෙනවා. ඒක හරි සැහැල්ලු සාමකාමී ජීවිතයක් බවට පත් වෙනවා. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තවත් ක්‍රමයක් කියලා දෙනවා. ඒකෙදි මෙච්චර දඟලන්න දෙයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අට්ටි යති හරායති ජීවච්ඡති කියලා. එයා සෑහෙන කාලයක් තිස්සේ මේ தත්ත්වය දිනු කරද්දී එයාට තේරෙනවා මම ඉන්න ඕන නම් අන්න අර தත්ත්වය. මොකද්ද? නික්ලේශී தත්ත්වය. උපාදාන රහිත தත්ත්වය තුළ. පුළුවන් තරම් උපේක්ෂා සහගතව සැහැල්ලුවෙන් සංසිඳීමෙන් මොකක් එක්කවත් පැටලෙට යන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්නයි තියෙන්නේ. ඒක තමයි gedara. හැබැයි මෙන්න මේ මිනිස්සයා ආයෙත් ගිහිල්ලා පැටලුණා. එතකොට මේ හිත හිත දිහා බලන ආකල්පය. ඉන්න ඕන අතන බව දන්නවා. හැබැයි තාමත් අර පරණ තියෙන ආශ්‍රව අනුසය ධර්මයන් නිසා ආයෙත් ඔන්න පටලව ගත්තා. ආයෙත් ගිහිල්ලා මඩවලට පැන්නා. ඉතින් ඒ ඒ කරපු ක්‍රියාව සම්බන්ධයෙන් ලැජ්ජාවක් ඇති කරගන්න කියනවා. ජුගුප්සාවක් ඇති කරගන්න කියනවා. තාමත් මේක මේ මෙච්චර කියලා දෙලත් මෙච්චර භාවනා කළා මෙච්චර තේරිලා මෙච්චර බණ තාමත් මේ හිත මේ විදිහටම වැඩ කරනවා කියලා අර තමන් ගැනම මේ තමන්ගේ හිත ගැන යම් පමණක ලැජ්ජාවක් ඇති කරගත්තා නම් ජුගුප්සාවක් පිළිකුලක් ඇති කරගත්තා ඒක ඇති කියනවා එයාට ආයෙ අනිත් අනිත් පැත්ත යන. ඒ නිසා මේ මාර්ගය අපි වඩන්න වඩන්න අර අපි භාවිතා කරපු උපක්‍රම වලම සියුම් වීමක් වේවි. ඒතර ඒකක්වත් නරක දේවල් නෙමෙයි ඔක්කොම නිවැරදි. ඒ ඔක්කොම නිවැරදි දේවල්. හැබැයි මුල් උපක්‍රමවල තිබුණා යම් පමණක අපි අත දාලා කරන ගතියක්. අපි මැදිහත් වෙලා කරන ගතියක් තිබුණා. පස්සේ පස්සේ එච්චර දඟලන දෙයක් නැහැ. හිත දැන් තේරුම් අරන් ඉන්නේ හැබැයි අර පරණ පුරුද්දට පොඩ්ඩක් ආයිත් ගියා යා. පොඩ්ඩක් ඉතින් රවල බලන්න විතරයි තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් ඒ ගැන පිළිකුලක් පහල කරගන්න විතරයි තියෙන්නේ. ඒකට ටක් ගාලා ආයෙ අනිත් පැත්තට ආවි. ඒ නිසා මේවා අවස්ථානුකූලව පරිහරණය කරන්න. ඒ නිසා අපිට කියන්න බෑ අපි හැමදාම එකම විදිහට දිගටම හේතුන් බලන්න ඕනේ කියලා කියන්න කිව්වත් ඒකත් වැරදි. කාලයක් කරද්දි ඉතින් හේතු බලන්න තරම් දඟලන දෙයක් නෑ පොඩ්ඩක් හැරිලා බැලුවාම ඇති. දැනුවත් වුණාම ඇති. දැනුවත් වීමමත් ඇති වෙයි. එයාටම යන්න. නිකන් හිතන්න දැන් හිතන්න පුංචි දරුවෙක් මුල් කාලෙදී යාට තේරුන්නේ නෑ. ඉතින් අම්මට සෑහෙන්න කියලා දෙන්න සිද්ධ වුණා. සමහරට කෝටුවක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. සැරවැර කරන්න සිද්ධ වුණා. ඒත්තු ගන්නන්න සිද්ධ වුණා. සෑහෙන්න දඟලන්න සිද්ධ වුණා. යාට හරි දේ කියලා දෙන්න. හැබැයි දැන් ආයෙත් දැන් ඔන්න දරුවා ටික ටික එහෙම කියලා දීලා කියන දේ දැන් එයා හික්මිලා. දැන් ඉතින් අම්මට විශ්වාසයි දැන් දැන් නම් දරුවා සෑහෙන හික්මිලා තියෙනවා. එයාටම දැන් මොලේ පෑදිලා තියෙනවා. දැන් පොඩ්ඩක් අතහැරලා තියෙන්නේ. දැන් ඉතින් දරුවාම ඉතින් කටයුතු කරනවා, නිවැරදිව කටයුතු කරනවා. අම්මත් දැන් ටිකක් සැහැල්ලුවෙන් ඉන්නේ. මොකද දැන් දරුවා තුළම නෝනක් තියෙනවා. හැබැයි ඊට පස්සේ හිතන්න යම් වෙලාවක එහෙම නෝන තියෙන වකවානුවකදීත් දරුවා ආයෙත් ගිහිල්ලා ආකාරය අර වැරදි වැඩේ කරනවා හැබැයි ඒ කරන අතරේ බලනවා අම්මා මන් දිහා බලාගෙන ඉන්නේ. බැරි වෙලාවත් දැන් අම්මා ඔන්න බැලුවා එයා දිහා. ඒ ඇති දරුවට ඒක නවත්තන්න. ආයි බනින්න ගහන්න කියලා දෙන්න මොකක්වත් අවශ්‍ය නැහැ. චුට්ටක් බැලුවා ඒ බැල්ම විතරක් ප්‍රමාණවත් දරුවට අර වැඩේ නවත්තලා දාන්න. ඒ වගේ තමයි ඉතින් අපේ හිතත් ටික ටික ඒක දැනුවත් වෙනකොට ඒ අපි දැනුවත් කියලා දැන ගැනීමමත් ඇති වෙයි. එයාට හරි පැත්තට හැරෙන්න. ඒ සානහස දැන් මේක මේ වගේ තව විදිහක් කියන මේ දැන් මේ සුද්ධ කරගෙන යනකොට චූටි පැල්ලමක් තිබ්බත් අර පේන ගතියක් තියෙනවානේ. දැන් ඒකත් එක්ක එතකොට දැන් මේ අර ඒක ඈත් වුණා දැන් ගොඩක් දේවල්ට ඔබහන්සේ කියව විදිහට ඒක දැනුවත් වුණාම ගොඩක් දේවල් එහෙම එහෙම ටක්කල් බැලුව ගාම දුහන වගේ ගතියක් තියෙනවා. බොඳම වෙලා යනවා එහෙම එහෙම එක් ස්වභාවයක් තියෙනවා. ඒකම දැන් ඒකම ඇතුළේ මොකක්ද ඇතුළෙන් එනවා ඒ පොඩි ඒ කියන්නේ අර පොඩි චූටියකින් වෙහසක් වගේ ආවා. ඒ එනකොට දැන් මේකට පොඩි දැන් ඒත් ඒකට අර තදට බැඳුණු කහටක් සොයනහස එකපාරම යන්නේ නැති බවක් තියෙනවනේ. හ්ම්. කහට එතකොට අන්න ඒ වගේ ඒ කියන්නේ ඒක ඇතුළත වෙන එක සොයන්නේ ඒක යාම සුද්ධ කරගන්නවා. ඒ කියන්නේ කරගන්න ක්‍රම හොයා ගන්නවා. හරි. ඒ කියන්නේ එහෙම එකක් තකින්නේ සර්. ඒකට වරදක් නැහැ. ඒක තමයි. අපි තව තව ඉතින් සියුම් සියුම් අන්දමින් ඔය தത്വෙම දකින්නයි තියෙන්නේ. දැන් ඔය ඔය ප්‍රශ්නේ කතා කරනවානේ මේ ටිකක් ගැඹුරකින් ඔය කේමක සූත්‍රයේදී එහෙම කේමක සූත්‍රයේදී කේමක ස්වාමීන් කියනවා මම මේ රූපස්කන්ධය තුල මමෙක් ඉන්නවා කියලා මම දැන් පිළිගන්නේ නැහැ. වේදනාස්කන්ධය තුල මමෙක් ඉන්නවා කියලා මම පිළිගන්නේ නැහැ. සංඥාස්කන්ධය තුල මමෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. සංස්කාරස්කන්ධය තුල විඤ්ඤාණස්කන්ධය තුල මමෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. හැබැයි ඒව පිළිගත්තේ නැති වුණාට මට මේක ප්‍රත්‍යක්ෂ වුණාට මොකද? තාම මට මාලා මම කියලා හැඟීමක් තියෙනවා. චොන්න තමයි ප්‍රශ්නේ. ඒ අස්මිමානය තාම ඉවත් වෙලා නැහැ. හැබැයි සක්කාය දිට්ඨිය ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අර සියුම් වූ අස්මිමානයක් සියුම් ඒක කියනවා අනුසහගතා අස්මීති මානෝ අස්මීති ඡන්தோ අස්මීති අනුසයෝ අසමෝහතෝ හෝති. මේ තාම සූක්ෂම අන්දමේ සියුම් අන්දමේ අස්විමානයක් මම ඉන්නා මන්න මේක මෙහෙමයි කියලා ඒ තියෙන කෙලෙස් ස්වභාවයක් තාම තියෙනවා. ඒකයිලා අනුසය ස්වභාවයක්. ඒකයිලා සියුම් ඡන්දයක්. ඒකයිලා සියුම් මාන්නයක්. ඒවා දුරු වෙන්න කාලයක් යනවා. ඒ නිසා එකපාරටම අපේ සර්ව සම්පූර්ණ වෙන්න බෑ. දැන් අර රෙද්දක් හොදගෙන ටික ටික ටික ටික පිරිසුදු කරගෙන පිරිසුදු කරගෙන යනවා වගේ. අපේ හිතත් ටික ටික ටික ටික පිරිසුදු කරගෙන පිරිසුදු කරගෙන යන්නයි තියෙන්නේ. ඉතින් හැබැයි අර මේ පිරිසුදු හිතට පුංචි දේවල් දැන් දැඩිව පේනවා. ඒක තමයි ඒකේ තියෙන වටිනකම. ඉස්සර නම් ඉතින් අපිට මේක කිසිම මේ දෙයක් තේරුන්නේ නැහැ. අපේ හිත සම්පූර්ණයෙන්ම අර අපිරිසුදු දෙකක් වගේ. නමුත් දැන් සෑහෙන පිරිසුදු වහවානුවක පිරිසුදු පරිසරයක පුංචි දින්ත පැල්ලමක් වුණත්, පුංචි රොඩක් වුණත්, පුංචි දුවිල්ලක් වුණත් හොඳට එයාට පේනවා. මොකද හිතේ පිරිසුදු බව වැඩි. හැබැයි තාම ඉතින් පුංචි පුංචි දේවල් වෙනවා. ඒ ගැන ඉතින් පසුතැවෙන්නේ නැතිව ඒ ඒවා දැක ගනිමින්, Tamanටම සමාව දෙමින්, තව තව මේකේ වැඩ ටිකක් තව මට තියෙනවා කියලා තේරුම් ගනිමින් ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒ සෝන්වහන්සේ ඒ කියන්නේ එකට උපදෙස් ලැබුණාම එතනදී දැන් මම ඒ දේවල් මතුවේ ඒකට පුරුද්දක් තිබුණා නේක ගාණක් නැහැ. ඒක ඒකම නැති වෙනවා. චුට්ටකින් නැති වෙනවා. ඒකමත් වෙහසක් වුණා. ගතියක් තමයි පස්සේ ආවේ. ඒ කියන්නේ එහෙමවත් අර චුට්ටක් බලපු ගාමත් අර දුවනවා වගේ එකක් තිබ්බා. ඒකකින් චුට්ටි කතාවට යන දුවනවා. ඒකමත් වෙහසක් වුණා. දැන් මේක දැන් මම තව කෙනෙකුට කියන්නේ ඒක න අත්දකලා නැත්තම් එතකොට ඒ ඒ අත්දැකීම නැත්තම් විස්තර කරන්න වෙනස් විදියකටනේ. ඉතින් එතකොටත් ඒකත් එක ගැටුන්නත් ඒක ඒකත් එකලා නෑ. ඒක මම සමාව දීලා ඇතුළෙන් වුණා කියලා. ඒක නිහින්ද කියලා. ඒක හරි. ඒක තමයි අපි අපි අපේ හිතේ පිරිසුදු භාවය අත්දකින්න අත්දකින්න නිකන් ස්වභාවයෙන්ම ඒ පිරිසුදු භාවයේ ඉන්න ගතියක් හිතේ ඇති වෙවි. පිරිසුදුකමට අපේ හිත කැමති. ඉතින් ඒක අදහස් වෙන්නේ නැහැ අපි දැන් ඒකට ඇලිලා කියලා හැබැයි. ඒකට ලොල් වෙලා කියලා ඒකට නිකාන්තයක් ඇති කර ගැනීම නෙමෙයි මේ කියන්නේ. හරි සැහැල්ලුවෙන් පිරිසුදු භාව තුළ ඉන්නවා. ඒ වගේම નિરાයාසයෙන් ඉන්නවා. ලොකු ආයාසයක් නැහැ. ලොකුවට වීරයක් කළා නෙමෙයි මේ කතා කරන්නේ. හිත හිර කරගෙන, තද කරගෙන සමාධියත් තුළ එල්බගෙන නෙමෙයි මේ කතා කරන්නේ. මතු පිටින් ඉඳද්දි, මේ සක්මනේ ඉඳද්දි, වටපිට පෙනෙද්දි, ඒත් හැම හිත සැහැල්ලුයි. හිත හිතේ කෙලෙස් නැහැ. හිතේ පිරිසුදු බව රැකලා තියෙනවා. මේ රූප පෙනෙද්දි, සද්ද ඇහෙද්දි, ගඳ සුවඳ දැනෙද්දි, රස දැනෙද්දි, ස්පර්ශ දැනෙද්දි, ඒත් හැබැයි හිත තියෙනවා එයාගේ පාඩුවේ හරි පිරිසුදුව. ඒ පිරිසුදු බව තව තව එන්න එන්න වැඩි වෙනවා. ඉතින් ඒක ඉතින් ඔය සූත්‍ර දේශනාවල ඒක විස්තර කරනවා හරි ලස්සනට ඔය පංසුදෝමක සූත්‍රයේදී එහෙම. බුදුරජාන් වහන්සේ ඔක උපමාවට ගන්න අර මේ රත්තරන් පෙරණ උපමාවට ගන්න. හිතන්න දැන් අපි රත්තරන් මේ එකපාරට අපිට හම්බ වෙන්නේ නැහනේ. අපිට ඒක රත්තරන් මිශ්‍ර වෙච්ච පසක් හම්බ වෙන්නේ. ඒ පසේ විවිධාකාර කුණු රොඩු තියෙනවා. ඉතින් මුල් මට්ටමේදී කරන්න තියෙන්නේ කුණු රොඩු ටික ඉවත් කරන එක. ලී කෑලි තියෙනවා මෙරිච්ච සත්තුන්ගේ දේවල් තියෙනවා රොඩු කෑලි තියෙනවා වැටිච්ච කොළ තියෙනවා ඉතින් ඒ ඒ ප්‍රධාන අපිරිසුදු දේවල් ටික දැන් ඉවත් කළා ඊට පස්සේ ඔන්න අපි හිතමු තව ටිකක් මේකේ බොරළු කැට වැලි මේ ආහාරමේ තියෙනවා තව ටිකක් අඩු ඊට වඩා සියුම් මන්දමේ පෙරණේ කිපොන්න ඒක දැන් ආයෙත් පිරිසුදු කරනවා තව ටිකක් සූක්ෂම පසක් දැන් අපිට හම්බ වෙනවා අපි දැන් ඔන්න ඊට පස්සේ ඒක හොදනවා හේතුවට පස්සේ තවත් ටිකක් මඩ ඉවත් වෙලා යනවා තව ජරාව තියෙනවා නම් ඒවත් ඉවත් වෙලා යනවා කහට තියෙනවා නම් ඒකත් ඉවත් වෙනවා තවත් පිරිසුදු පසක් හම්බ වෙනවා ඊට පස්සේ ඔන්න ඕක දැන් රත් කරනවා රත් කරාට පස්සේ කෝවක දාලා රත් කරාට පස්සේ ඒකේ තියෙන තව අපිරිසුදු දේවල් තියෙනවා නම් ඒ ටිකක් ඉවත් වෙනවා තාමත් දැන් යම් පමණකට දැන් රත්තරන් මතු වේගෙන එනවා දිලිසෙන ගතියක් තියෙනවා රත්තරන් මතු වේගෙන එනවා හැබැයි දැන් ඒ පරිසරයම පේනවා තවත් හැබැයි තැන් තැන් වල දැන් කළු පාට ඩොට් ඩොට් තියෙනවා පැල්ලම් තියෙනවා තාමත් මේක හොඳ පිරිසුදු රත්තරන් නෙමෙයි. ආයෙත් රත් කරනවා. ආයෙත් කෝවක දාලා ආයෙත් පිඹිනවා. ආයෙත් රත් කරනවා. ආයෙත් නිසාරණය කරනවා. තවත් හොඳ පිරිසුදු රත්තරන් හම්බ වෙනවා. දැන් මේ ලස්සන වැඩේ කියන්නේ මේ පිරිසුදු භාවය වැඩි වෙන්න වැඩි වෙන්න අර සියුම් සියුම් දේවල් කැපිලා පේනවා. කොහේ හරි හිතන්න දැන් ඒ රත්තරන් දැන් හම්බුණා. හැබැයි ඇතැම් තැනක තැන් තැන් වල ඩොට් ටිකක් තියෙනවා. දැන් අපිට තේරෙනවා ටංගා ආයිසේ මෙන්න මේ තැන මාදකුණු පැල්ලමක් තියෙනවානේ. තාමත් එලි කැටයක් තියෙනවානේ. මෙතන තාමත් සියොම් දුවිල්ලක් තියෙනවානේ. දැන් තාමත් වෙන මොකද්දෝ ලෝහයක් තියෙනවානේ. ආයෙත් කත් කරනවා. මොකද අර කැපිලා පේනවා දැන්. ඉස්සර වගේ නෙමෙයි දැන්. හරියම සියොම්ව සියොම් සියොම් දේවල් පවා කැපිලා පේනවා. ඉතින් ඒක ඒක අපි වාසියට ගන්නයි තියෙන්නේ. ඉතින් ඒක තමයි හිතේ ස්වභාවය. දැන් අර සියොම් කෙලස් ටික පවා කොහොම පැහැදිලිව පේනවා. ඒක ඒක ගැන හිතවලක් ඇති කරගන්න එපා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක තේරුම් ගත්තා හිමීට ඒකත් අයින් කරලා දාන්නයි තියෙන්නේ. හිත සැහැල්ලුවෙන් කරන්න. හිතේ හිතේ වෙහෙසක් ගන්න නැතිව හිත සැහැල්ලුවෙන්ම කරන්නේ කටයුත්ත. ඒකනාත ඉදිරිපත් කරනකොට ඒක අර තේරුම් අර ඒ කියන්නේ ඒකට අදාළව මේක සුද්ධ වෙන්නේ නැත්නම් ස්වාමීන් වහන්සේ ඇතුලේ චෝටි ඒක <laughs> සුද්ධ වෙනකම් මේ පතු වෙනවා ඒ කියන්නේ ඒ ඒකත් තියුණු කරනවා මේ අත්දැකීම නිවැරදි කියන එක. ඉතින් අදකොට පොඩ්ඩක් ඒක කාටත් කියන්නත් බැ සමහරට දැන් ඒකත් මට මුකුත් තේරෙන්නේ නැහැ පෙරුණා දැනන්නේ නැහැ මේ මේ කියන එක අදාළ නැහැ වගේ වෙනවා. එහෙමත් එක තවත් පැත්තක් තියෙනවා හැබැයි. තවත් පැත්තක් තියෙනවා අතන සියුම් මාන්නයක් එන්නත් පුළුවන්. දැන් අපි ඉස්සරහට යනකොට අපි අපි අපිව සංසන්දනය කරනවානේ. ආ මෙතන මම ඉන්නේ. මම ඇවිල්ලා ප්‍රසුදුයි දැන්. මම ඉන්නේ ටිකක් ඉස්සරහා. අර තැනත්තා අර කෙනා එච්චර දුරට ඇවිල්ලා නැහැ. එයා තාම ඉන්නේ බිම. එයා තාම යට මම ඉන්නේ උඩ. ඒතර තමාට මෙතන සියුම් මාන්නයක් ක්‍රියාත්මකත් වෙනවා. මෙතනින්දි මේ හිතේ ප්‍රසුදු භාවය මතු කරගෙන මම කෙනෙක් හදාගන්න ගියොත් නායික් පැටලෙනවා. ඒකත් ඒකත් තේරුම් ගන්න. මොකද අපි විපස්සනාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ මේ කොහෙත් මම යගොඩනගන්නේ. මේ හිතේ ස්වභාවය මුල් කරගෙන හෝ නිකන් මෙතෙන්ට මම මමත්වයක් ආරෝපණය කරගන්නවා. කමටහනේදී හෝ මම නිකන් මමත්වයක් ආරෝපණය කරනවා. මම නිකන් කැමිලා පේන්න හදනවාද? මගේ විරුද්ධකම මම ප්‍රකාශ කරන්න යනවාද? එහෙම නැත්නම් මම නිකන් සංසන්දනය කරනවාද? කියලා චුට්ටක් පරිසම් වෙන්න අවශ්‍යයි. මොකද එතෙන්දී අපි කෙනෙක් හදාගන්න ගියොත් එයක් ගැටීමක් ආයේ හිත ඇතුලේ ආයාස කරගතියක් එහෙමත් ඇති වෙනවා. ඒ සෝනස් එහෙම වුණාමත් ඒකත් බැලුවා. ඒ දැන් මේ කියනකොට ඒක මේක ඇතුළේදී එතකොට දැන් මේ එතනදී උපදේශ ලැබුණු හින්දා හිත මෙච්චර ගමනක් ආවේ. එතකොට තිබුණේ මේ එහෙම එකක් මේ ඒක ඒක එකිනෙක යන ගමනක් තියෙනවා. ඒක සංසන්දනය කරන්න කොහොමවත් බෑ. ඒ වුණාට ඇත්ත දැන් මේක පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. ඒකට නියත නොවන, ඒ කියන්නේ ඇතුළතින් වෙන්න ඕන මේක මේකත් යම්කිසි දෙකීමක් ඒක කාට හරි තවත් දන්නේ කියන්නේ මේක අත්දැකීම ඒක අනිවාර්යද කියලා අහලා බලන එකක් කරගatiya යුත්තේ. නැත්නම් ඒක අන්න ඒ වගේ එකකුත් මතුවෙනවා. ඒක කමක් නැහැ. ඔව් ඒක කමක් නැහැ. ඒක සාකච්ඡාවක් කියන එක හොඳයි. එතකොට අපිට තව ටිකක් අපි නොදකපු පැත්තක් දකින්න ධර්මයක ගලපලා බලන්න අපිට ඉඩක් ලැබෙනවා. පාටිය පිසු දෙන අවස්ථාවක් ලැබෙනවා. ඒ ස්වාමීන් සෝභාසයට බොහොම පින් මඟ පෙන්වීමට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ඊළඟ දහම් ගැටලුව අශ්විනිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ මගේ ජීවිතයට සම්බන්ධවත් මේ දහම් කරුණක් සම්බන්ධව යහන්නේ ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ කියනෝනේ කර්ම විපාක ජාබාධා එතකොට ඕපක්කමික ආබාධා විතර පරිහාර ජාබාධා කියන හැම එතකොට ස්වාමීන් වහන්සේ නම් යම් කිසි ලෙඩක් ටිකක් අවුරුදු දෙක තුනක් වගේ සනීප වෙන්නේ නැතුව බේත් බීලා සනීප වෙන්නේ නැහැ වගේ තිබුණොත් සමෝම කියනවා එහෙනම් කර්ම විපාකයට බාධා වෙන්නේ නැති එහෙම නැත්නම් කර්මයක් වෙන්නේ නැත්නම් එහෙම වගේ දෙයක් කියනවා. හරිය නිකන් කර්මයෙන් හැදෙන ලෙඩක් සනීප වෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. තියෙන ගතියක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කර්මය අනිත්‍ය දෙයක් නේ. එතකොට කර්ම විපාක දීලා ඒක අහෝසි වෙන්න ඕනේ. එතකොට මේ ටිකක් කල් හරි තිබිලා ඒ කර්මය ඉවර වුණාට පස්සේ අහෝසි වෙන්න ඕනේ. දැන් ඕපක්‍රමිකා වගේ කාරණාවක් ගත්තාම උපක්‍රමයේ තියෙන කම්ම ඒ අසනීප තියනවා කියලා කියන්න පුළුවන්. ඒක පරිහානිකා කියලා ගත්තාම විසම පරිහරණයේ තියෙන කම්ම එයා වගේ තියෙන්න පුළුවන් කියලා නමුත් කියලා ගන්න පුළුවන්. නමුත් කර්මය ගත්තොත් ඒක ඕනිම අවස්ථාවක මේ අනිත්‍ය වෙලා යන්න පුළුවන් නිසා මුන්වහන්සේ එතකොට කර්ම විපාකයෙන් තමයි නේද ගොඩාක් ලෙඩ හද හදගන්නේ. ඒ වගේම ඒක කර්මය මේ ගිවිලට වෙනකොට අහෝ ඒක ශරීරේලා නේද සම්මත. ඔව් ඒකත් හරි. ඒ වගේ තමයි. ඔකට හොඳ ලස්සන උපමාවක් ගත හැකි අර රෝහිණී කියලා මේ නංගි කෙනෙක් හිටියන අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එක්තරා අවස්ථාවකදී ඒ රෝහිණී කියන ඒ මේ නංගිට මේ බුදුහාඳුරෝ වෙන කර්ම විපාකයක් පළ දීලා තියෙනවා කියලා පැහැදිලි කළා. මට මතක විදිහට මාක් හරි ඒකට උපක්‍රමයක් කියනවා ඒකෙන් මිදෙන්න. ඒ නිසා යම් ඒ රත්තරන් බඩු ටික විකුණලා ඉවරලා ධනශාලාවක් කරන්න කිව්වනේ රෝහිණී කියලා කෙනාගේ ඇගේ තියෙන කුෂ්ඨ රෝගය අන්න හරි. ඒක තමයි මත් කියන්නේ කීයද. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේක මේ නිකම්ම ඇති වෙච්ච යන්නේ මේකේ අම්පමණ කර්ම විපාකයක් තියෙනවා. දැන් හැබැයි ඒකට ප්‍රතිවිරුද්ධ කුසල කර්මයක් කරනවා. එතකොට ඒ ප්‍රතිවිරුද්ධ කුසල කර්මය කිරීම හරහා අන්න කර්ම විපාකය පහොසෙලා යනවා. ඒ නිසා අපිට එකපාරටම කියන්න බෑ කර්මය විපාක දීලා ඉවර වෙනවා කියන එක ඒක සිද්ධ වෙවි. නමුත් ඒක ඕනනම් ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් අර වගේ කුසල විපාකයක් කිරීම හරහා. ඉතින් ඒකයි හුඟක් දෙනෙක් අය මා කරීරයක් දෙකක් හැදුනහම එයා ඒගොල්ලන්ට යා පිනට දහමට ලැබි වෙලා පින් දහම් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒකේ අර කර්මයේ විපාකය දුර්වල කරන්න. ඒක ඉක්මනට ඉවත් කරගන්න. ඉතින් ඒක ඇත්තක් තියෙනවා. අපි අකුසල කර්මයක් කරලා තියනවා නම් ඒකේ විපාක ලැබෙනකොට අපිට ඒක ඒක ලැබිලා එහෙම ඉවරනකම් ඔහේ මුකුත් නොකර ඉන්නවට වඩා අපි තුල කුසල කර්මයක් කළා කුසල පක්ෂයේ ශක්තිමත් කිරීම වැදගත්. ඒක ඔය උදාහරණයක් වශයෙන් මේ පෙන්නනවානේ ලෝණපල සූත්‍රයේදී එහෙමත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හිතන්නලු මේ පොඩි වතුර වීදුරුවකට ලුණු අහුරක් දාන. ඉතින් ලුණු අහුර දැම්මහම ඒ වතුර වීදුරුවම ලුණු රස වෙනවා. මොකද තියෙන වතුර ප්‍රමාණය පොඩ්ඩයි. ඊට පස්සේ ඒ ලුණු අහුරම ගිහිල්ලා ගඟක දානවා. ලොකු ලොකු වතුර භාජනයකට දාන. නැත්නම් ලොකු ජලාශයකට දාන. මේ ජලාශය ලොණුරහ වෙන්නේ නැහැ. මොකද ජලාශයේ තියෙන ජල ප්‍රමාණය විශාලයි. ඒ වගේ තමයි කියනවා යම්ස කෙනෙක්ගේ හිතේ දියුණු කරපු කුසල ශක්තිය වැඩි නම් අර කර්ම විපාකයට ලොකුවට බලපෑමක් ඇති කරන්න බෑ. එයා මේ සුළු විපාකයක් ඇති කරලා අහෝසියලා යනවා. ඒ නිසා කුසල පක්ෂය දියුණු කරන්න ඒ කුසල පක්ෂය දියුණු වීම හරහා ටික ටික ඒ කර්ම විපාක ජා ආබාධ නම් තියෙන්නේ. කර්මයෙන් හටගත්ත ආබාධයන් නම් තියෙන්නේ. ඒකෙන් ලැබෙන තියෙන විපාකයක් පොඩ පොඩ අඩු වෙලා යාවි. ඒ නිසා මම නම් හිතනවා දැන් ওই බුද්ධානුස්සතියක් මෛත්‍රියක් වුණත් වටිනවා අතින්ද. ඒ කියන්නේ දැන් අපිට අපි ගැන දේශයක් ඇති වෙන්න පුළුවන් මේ මං කරපු කර්මයක් තමයි මම මහා පෞකාරයෙක් එහෙම කියලා Taman ගැනත් දේශයක් ඇති වෙන්න පුළුවන්. ඒකත් සුදුසු නෑ. එතන තියෙන්නේ වෛරයක්. එතන තියෙන්නේ ද්වේෂයක්. ඒ වෙනුවට Tamanටත් සමාව දීලා මම දැන් සතුටින් ඉන්නවා. මම දැන් සැහැල්ලුවෙන් ඉන්නවා. මම මටත් මෛත්‍රී කරනවා අනිත් අයලත් මෛත්‍රී කරනවා මම මේ බුදු ගුණ මෙහෙණි කරනවා කියලා අර අපි පුළුවන් තරම් මේ කුසල පක්ෂයක් තුළ යහපත තුළ කටයුතු කරන්න කටයුතු කරන්න අපේ ලේ දහතුවත් පිරිසුදු වේවි ලෙඩෙත් නැතිලා යාවි ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ කිව්ව හින්දා මෛත්‍රී භාවනාව කරනවා මට තියෙන ගැටලුව තමයි මේ ස්වාමීන් වහන්සේ දැන් අර රෝහිණී අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ කතාවේ තියෙන රෝහිණීට අනුරූපව කුසලයක් කිව්වනේ කරන්න කියලා ඒක වගේ මට අනුරූප කුසලයක් ඔබ වහන්සේට කියන්න පුළුවන් මගේ මේ රෝග වලට මේ සුවය ගන්න එහෙම බුද්ධ දේශනාව සඳහන් වෙලා තියෙනවා මට පෙන්වලා දෙන්න මට එහෙම හොයාගන්න බැරි වුණා. නෑ එහෙම එහෙම කියන්න අමාරුයි. මේක ඒක බුදු කෙනෙක්ගේ විශයක් නේ. බුදුරයන් වහන්සේට නම් පුළුවන් මෙන්න මේ දැන් රෝගේ හැදිලා තිනා මේකේ කොයි භවයේ කොයි විදිහේ අකුසලයක් කළාද මේක වෙලා තියෙන්නේ කියලා හරියටම කියන්න පුළුවන්. ඒක බුද්ධ විෂය. ඒක අනිත් කෙනෙකුට කිසිසේත්ම කරන්න බෑ. සාරිපුත්ත මහ රහතන් වහන්සේටවත් බෑ. ඒ නිසා ඒක අපි එහෙම හොයනවා වෙනුවට අපිට පුළුවන් ඕකේ නිකන් දල වශයෙන් හිතලා නිවැරදි දෙයක් කරන්න. උදාහරණයක් වශයෙන් හිතන්න අපිට තියෙන රෝගයක්. ඒ නිසා රෝගීන්ට යම්කිසි උපකාරයක් කරන්න පුළුවන්. හිතන්න යම්සි කෙනෙකුට බේත් ටිකක් අරන් දෙනවා, අප උපස්ථානයක් කරනවා පුළුවන් නම් ඒ වගේ අර මට හා සමාන ලෙඩක් දුකක් තියෙන තවත් කෙනෙකුට මට උපස්ථානයක් කළා නිරෝගී බව පිණිස යම්කිසි උපස්ථානයක් අනුග්‍රහයක් කළා ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ඒ ඇතිවන කුසලය මේ මගේ තියෙන රෝගයක් දුරු කරන්න, සුව කරන්න හේතු වෙන්න පුළුවන්. එතන කොයි කුසල කර්මයක් කරත් කිසි වරදක් නැහැ. මේ අර විශේෂයෙන් ඉතින් අර රෝගී තත්ත්වයකදී තව රෝගියෙකුට උදව් කළා රෝගියෙක්ගේ නිරෝගී බව ඇති කරන්න උදව් කළා බේත් ටිකක් අරන් දීලා ඒ වගේ දේවල් හරහා තව ටිකක් ඉතින් මට යහපතක් වෙන්න තියෙන ඉඩ වැඩි. එහෙම ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තව එක ගැටලුවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය පැහැදිලි කරනකොට අර එක පුද්ගලික අශ්ව ධම්ම සාර්ථී කියන වගේ පුද්ගලයෙක් මේ අර අශ්වයින් দমনය කරන ආකාරය කියනකොට බුදුරජාණන් වහන්සේත් ඒකට අනුරූපව කාරණා ඉදිරිපත් කළා. එතකොට මේ කියන දේ අහන්න කෙනෙක් ඉන්නා නම් අමතක කිරීම කරනවා නතුව ඒකට මරණය තමයි උන්වහන්සේ දැක්වේ අර අශ්වදම් සාති කිව්ව උපමාවට අනුව වහන්සේක දරන්නම. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී මේ ඒ පුද්ගලයා ඒ අමතක කිරීමට ලක් වෙන පුද්ගලයන් ස්වාමීන් වහන්සේ යම් කිසි අසරණ සත්‍යයක් ඉඳලා ඒ ඒ තත්ත්වෙට ඉන්නවනම් දැන් උදාහරණයක් කියමු සමහරවිට මේ දැන් මේ මට දැන් අර ස්නායු දුර්වලතාවයක් වගේ තියෙනවා. එතකොට මේ මනසින් භාවනා කරන්න ගියාම ගොඩක් අර මේ ප්‍රතිඵල ඉක්මනට එන්නේ නැහැ. හැබැයි නැතුවත් නෙවෙයි කර්මක් දුරකට තියෙනවා. ඉතින් අපි හිතමු දැන් මේ මට අර කේන්තිය අඩු වෙන එක එතකොට ඒ වගේ දේවල් තමයි ප්‍රතිඵලයක් ලැබුණේ. ඉතින් දැන් එහෙම වුණාම දැන් මේ මට ඉතින් තියෙනවා තැක් එකක් මේ අර මම මේ භාවනා කටයුතු කරන්නේ මේ ආටිකක් දුෂ්කරතා මැද්දේ ලෙඩ රෝග මැද්දේ එතකොට මේ කල්යාණ මිත්‍රයන්ගේ ඕ සත්පුරුෂයන්ගේ මට ලැබෙන අවවාද උපදෙස් ලැබෙන එකක් නැද්ද කියලා මට බයක් තියෙනවා මොකද කල් ගන්න නිසා ගොඩාක් කල් යනවා මේ භාවනා කටයුතු කරගෙන යනකොට ඉතින් ඔබ වහන්සේට ඒ ගැන දෙන්න පුළුවන් අවවාදය මොකක්ද නෑ ඒක ඉතින් මම හිතන්නේ ඒකේ ඒක ඉතින් ඒක ඒක පුජ්‍යලීන්ගේ ස්වභාවය තමයි. දැන් බුදුරජාන් වහන්සේ ඇතම් කෙනෙකුට සෑහෙන වෙහෙසුණා. දැන් උදාහරණයක් වශයෙන් අපි තුමු මේ කවුද මේ රාහුල කොටිසාන්නාංශය කියලා. රාහුල කුමාරයා පැවිදි වුණේ අවුරුදු 7 හැබැයි නිතරම බුදුහාමුදුරුවෝ අවවාද කරනවා, සාරිපුත්‍ර සාන්නාංශය අවවාද කරනවා, ඉතින් උන්වහන්සේ විවිධ භාවනා කරනවා. ඉතින් සෑහෙන රාහුල සංයුත්තයක් කියලාම තියෙනවා. රාහුල ස්වාමීන් වහන්සේට සෑහෙන බණ කියලා තියෙනවා. ඉතින් අවුරුදු 21 දී කොහොමද තමයි මට මතක විදිහට උන්වහන්සේ රහත් වෙන්නේ. ඉතින් කියන්නේ ලොකු කාලයක්නේ. හැබැයි දැන් හිතන්න වෙන කෙනෙක් ඉන්නවා. දැන් ඔන්න සෝපාක. පුංචි කාලෙම රහත් වෙනවා. ඊළඟට පඬිත සාමණේර කියලා පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ කියලා. පුංචි කාලෙම රහත් වෙනවා. ඒ නිසා ඒක පුජ්‍යලහින්ගේ ස්වභාවය. අපිට ඒ නිසා අපිට කියන්න බෑ හැමෝම කෙටි අවවාදයකින් කෙටි කාලයකින්ම තමන්ගේ වැඩ ටික කරගන්නවා කියලා ඒක බුද්ධ කාලෙදී එහෙම වෙලත් නැහැ. දැන් දැන් වෙන ඒකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි අරන් ආපු පාරමිතා ශක්තියින් වෙනස්. අපේ කුසල ශක්තියින් වෙනස්. ඉතින් ඒවා ටිකක් මෝරන්න, ඒවා ටිකක් හැදිලා එන්න ඉතින් කාලයක් යන්න පුළුවන්. ඒක එක එක්කෙනා මත තීරණය වෙනවා. අපිට තියෙන තනිකර ඉවසීමෙන් යන්න තියෙන. පුළුවන් තරම් ශ්‍රද්ධාව ඇති කරගන්න මේ ධහම අනිවාර්යෙන් සත්‍යයි. බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් සම්මා සම්බුද්ධයි. අනිවාර්යෙන් මේ ධර්මයේ තුල මට යහපතක් සිද්ධ වෙනවා. සා මට තියෙන්නේ මේකේ මේ කලබල නොවි ඉවසිල්ලෙන් යුක්තව හිමීට කරගෙන යන්නයි තියෙන්නේ. කවදා හරි මේ වැඩේ සිද්ධ වෙනවා. මට දැනටත් පොඩ්ඩක් හරි හිතේ සහනයක් තියෙනවා. කලින් හිතයට වඩා හිතේ සමනයක් ඇති වෙලා තියෙනවා. 100න් ඉන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. මම මේ යම් පමණක උත්සාහයක් දරුවා ඒකේ ප්‍රතිඵල සුළු වශයෙන් හෝ මට දැනලා තියෙනවා. මට තියෙන තව ටිකක් මේක කරන්න. මේ කරගෙන යනකොට මේක හරියයි කියලා විශ්වාසයෙන් කරගෙන යන්න. සාමාන්‍යයෙන් එතකොට අර මේ මේ අමතක කරලා දානවා උපදෙස් දෙන්න තුව අර මරණවා කියලා නෑ ඒක ඒක බුදුහාම අමතක කරලා දාන උපදෙස් දෙන්න තුව මේ අයින් කරලා දානවා කියන එක අර උපමා පුද්දකෝ කිව්වේ ඒක කියන්නේ ඔබ ඒකයි අපි තාවිතේ අපි අමතක කරලා නෑනේ ඉතින් ඉතින් බය වෙන්න එපා ඔයලා ඉතින් බයක් තියෙන අනාගතේ නෑ එහෙම ඉතින් නෑ ඉතින් හුඟක් කියන්නේ දැන් මම මේ මම මොනක් මේ දරුණු සංසාරේ අසරණ වෙනවා ඒක තමයි මේ සංසාරේ නෑ ඒක ඒක තමයි නෑ ඉතින් බුදුහාඳුරෝ ඉස්සරහින් තියාගෙන යන්න බුදුන් වහන්සේ ඉස්සරහින් තියාගෙන යන්න මෙතන පුජ්‍යලේක් සරණ යන්න එපා මේ කෙනෙක් මත යැපෙන්න යන්න එපා බුදුන් වහන්සේ සම්මත කරගන්න බුදුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා ඒ ධර්මය නිතර අහන්න නිතර පරිහරණය කරන්න ඒ අනුව කටයුතු කරන්න බුදුරජාන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා උන්වහන්සේ විසරයින් තියාගන්න. එතකොට අපිට පුජ්‍යලේ තරහ වුණා කියලා පුජ්‍යලේක් මාව අමතක කරා කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වෙන විදිහක් නැහැනේ. මම එක්කෙනෙක්වම සරණ ගිහිලා පුජ්‍යලේක් සරණ කරන්න ගියොත් එතන තියෙන්නේ මේ මුලාවක් තියෙන. මොකද මේ පුජ්‍යලයා මේ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයිනේ. මේ කියන්න බෑනේ. එයා වෙනස් වුණත් එහෙම. ඒකත් වෙන්න පුළුවන්. ඒ නිසා එතන පුජ්‍යලේක් සරණ යාම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි බුදුරජාන් වහන්සේ සරණ යාමයි වැදගත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ සරණ යනවා බුදුරජාන් වහන්සේ දෙනසා කරපු ධර්මයේ සරණ යනවා. ඒ ධර්මයේ අනුගමනය කරන්න වෑයම් කරන සත්පුරුෂයන් සරණ යනවා. එහෙමයි සම්මාන්ත. ඔබ අතර ගොඩාක් පිං ගොඩාක් ස්තුති සම්මාන්ත. තේරුවන් සරණයි සම්මාන්ත. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටළු ප්‍රභා ගමගේට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ සක්මන යන මං ගියසදී ඔබ වහන්සේට ප්‍රකාශ කළා ඉදිරියට යනකොට එකතැන ප්‍රවාහයක් වගේ දැනෙන ස්වාමීන් වහන්සේ දැන් ඊට පස්සේ ආයෙ බලනකොට කය කයත් ඒ ප්‍රවාහය වගේ කියලා අවබෝධ වෙනවා. ඒක හොඳයි. ඔව් නිවැරදි නිවැරදි. ඒ කියන්නේ අතරම අපිට ඒ ප්‍රවාහය තේරෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒකනේ ඒක ඒකනේ අපි ප්‍රවාහය තනි ඒකකයක් වශයෙන් ගන්නෙ. අපිට මෙතන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන එක වැටහෙන්නේ මෙතන මේ කය තියෙනවා මේ කය මම මේ කය මගේ මේක ඒකකයක් මේක gediyak එහෙම තමයි අපි බලන්නේ එතන තමයි පටලව ගන්න. ඒක තමයි ඝන සංඥාව කියලා කියන්නේ. ඝන සංඥාවේ පැති කීපයක් තියෙනවා. එකක් තමයි ඒ මොකක්ද පෙන්වන්නේ සම්මුති ගණය. මේ සන්තති සන්තති ගණය. සන්තති ගණය කියන්නේ ඔන්න ඔක තමයි. අපිට මේ ක්‍රියාවලියක් සිද්ධ වෙන එක ඒ තනි ක්‍රියාවක් වශයෙන් වැටහෙන්නේ. මම ජීවත් වෙනවා. මම ජීවත් වෙනවා කියලා ගන්න. එහෙම එහෙම නෙමෙයි මෙතන ටිකක් ගැඹුරින් බලනවා මෙතන අපි හිතමු ආහාර ජීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. රුධිර සංසරණ රුධිර සංසරණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊළඟට හිතමු ස්නායු පද්ධතියේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊළඟට බහිශ්‍රාවීය ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය රසක් මෙතන අත් වශයෙන්ම මේ කයක් කියන්නේ. මේ එකක් හරි ක්‍රියාවලියක සුළු හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔන්න ලෙඩක්. රෝගී තත්ත්වයක්. ඉතින් මේ ඊට පස්සේ ඒත් කරනවා. ඒ නිසා මේ ක්‍රියාවලි සමූහයක් බොහෝම සමබරතාවයක නිවැරදිව ක්‍රියාත්මක වුණොත් ඔන්න අපි කියනවා මේ කය නිරෝගී කියලා. මේ ක්‍රියාවලියේ සමූහයේ එක හෝ ක්‍රියාවලියක සුළුහනි පමාවක් සුළුහනි වෙනසක් විකෘතියක් සිද්ධ වුණොත් ඔන්න ඉතින් කය රෝගී භාවයටපත් වෙනවා. එහෙම. හ්ම්. ඒක සෝමහන්සේ එක දාත් ස්වභාවයක් විදිහට කමන්නේ කමන්නේ. කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. ඒක තද තද තද ගතියට නෙමෙයි පතවි නෙමෙයි නිකන් තද වීම. ඔව් නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඔය තම ධාතු කියලා කිව්වට ඔය අංශු නෙමෙයි. ධාතු කියන්නේ අංශු. එහෙම දකින්නවා ස්වාමීන් වහන්සේ. ඒක නිවැරදිද? නිවැරදි නෙවෙයි. ඒ කියන්නේ ධාතු කියන්නේ අංශු නෙමෙයි මේ ධාතු කියන්නේ ක්‍රියාවලිය. එහෙමයි. ඒක අර එකට බැඳිලා බැඳිලා වගේ හ්ම්. වේගවත්ව වෙනවා කියන එක තේරෙනවා. හොඳයි හොඳයි. තව ඔහොම කරගෙන යන්න. ඒ කියන්නේ එහෙම ඒ අවබෝධය ඒ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් තේරෙන්න තේරෙන්න. ඒවා වෙනස් වෙන ඒවා වෙනස් වෙන ආකාරයේ තේරෙන්න තේරෙන්න. ඉතින් මේ බඳු වෙනස් වෙන සත්‍යයක් තුළ මට කොහොමද සපක් ලබා ගන්නෙ? නේද? ස්ථිර තියෙන්නේ ස්ථිර තියෙන්නේ නැහැ ඉතින් මේ ටික. ඒතකොට මම කොහොමද මේකෙන් සපක් බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අන්න ඔයා ඊට පස්සේ මේ ක්‍රියාවලිය ASCII නොවෙනස් වෙන ස්වභාවයක් ඇත්තෙත් නැහැනේ. දිගට අනාත්මයි කියන එක තේරෙනවා. අන්න රයිට්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි මේ දේවල් හොඳට අධ්‍යයනය කරන්න කරන්න සියුම්ම මේවා යථා ස්වභාවය වටහා ගන්න වටහා ගන්න ත්‍රිලක්ෂණේ වැටහෙනවා. ත්‍රිලක්ෂණේතකොට මේ ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ත්‍රිලක්ෂණේ වැටෙන්න අවශ්‍යයි. ආ මෙතන තියෙනවා පුදුම අනිත්‍ය ස්වභාවයක්, මෙතන තියෙනවා දුක් ස්වභාවයක්, මෙතන තියෙනවා අනාත්ම ස්වභාවයක් කියලා. ඒක කෙනෙකුට මේ මේ පෙනීලා, දැනීලා, දැකලා තේරෙන්න ගන්නවා. ස්වාමීන් වහන්සේ එතකොට සංඥාවේ වේදනාව කියන්නේ අපිට ඒ දැනෙන දැනීම නේද ස්වාමීන් වහන්සේ ස්පර්ශය නිසා ඒ රස්නේ ඒකක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ වේදනාව කියන්නේ ඔව් ඒ කියන්නේ මේ දැනීම මේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය යම් පමණ වේදනාවක් ඇති කරනවා. ඇති ඇති කරන එක සැප හරි දුක හරි. ඒකට ස්වාමීනාස සංඥාවේදී දරුවන් සම්බන්ධයේදී අර ඒ සංඥාවට ගොරොස්වට දැනෙනවා ස්වාමීනාස. එතකොට මම ඒක මේ ධාතු ස්වභාවයෙන්ම දකින්නද ස්වාමීනාස. ඒක ධාතු වලට වඩා සංඥා විදිහට ගන්න පුළුවන් නම් තවත් හොඳයි. මේක ඇන සංඥාවක්. දැන් හිතන්න අපිට දරුවෙක් අනාත්ම සංඥාවක් කියන්නේ. ඊටත් වඩා හිතන්න දැන් අපේ හිතේ කොහොමද මේ සංඥාව ඇති වෙන්නේ? ඒක චුට්ටක් උඩට ගිහිල්ලා බලන්න. දරුවෙක් මතක් වෙනවා කියනකොට දරුවා හා සම්බන්ධ රූප සංඥාවක් හිතේ මැවේවි. මැවෙලා එහෙමයි. අන්න හරි. හිතේමයි හැදෙන්නේ. හිතේමයි හැදෙන්නේ. අන්න හරි. ඒ හිතේ හැදෙන රූප සංඥාවට අපි තමයි පණ ගන්වන්නේ. එහෙමයි. ඒකත් එහෙමයි. අන්න හරි. අපි එතනට මගේ පුතා කියන නමක් දානම් දුව කියන නමක් දා ගන්නවා ඊට පස්සේ ඒ ඒ නමක් දාගත්තත් එක්කම ඔන්න මට යාගෙන කැමැත්තක් ඇති වෙනවා ආසාවක් ඇති වෙනවා දරු සෙනෙහසක් ඇති වෙනවා නැත්තම් එයා වැරද්දක් කරොත් යාගෙන කේන්තියක් ඇති වෙනවා ඉතින් මේ මම තමයි දුක කියන්නේ ඒක තමයි ඔව් කේන්තියක් දෙන්නේ නැහැ දරුවෝ කෙරෙහි තමක් නැහැ උපේක්ෂාව ගන්න බෑ ස්වාමීන් වහන්සේ ඒක කාලයක් යනකොට එමේ දැන් එතන එතන නිකන් අපි හිතලා ගන්නවා වෙනුවට අපි මේ විපස්සනා වඩ아가න යනකොට ටික ටික නුවණ දිනු වෙනවා. ඒ නුවණ විසින් උපේක්ෂාව හදලා දෙවි. කොහොම කරගෙන යන්න? සංඥාවක් විදියටම දකින්න. දකින්න පුළුවන් නම් වටිනවා. ඔව්. ඔව්. එතකොට අර ඒක ඒක ඔස්සේ දිගට හිතන ගතිය අඩු කරගන්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලිදී වැරදි සාස. හොඳයි. හොඳයි. කොහොම පින් දුක් නිරෝගී චිර ජීවනය ඔබ වහන්සේ. හොඳයි. හොඳයි. අන්තිජීව මහතාගෙන අනේ ඉදිරිපත් කරන්න. අන්තිමවත් සර්වයි ස්වාමීන් වහන්සේ. ඔව්. ආ දැන් ස්වාමීන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය තුළදී අපි කොහොමද පැහැදිලි කරගන්නේ දැන් අපි හිතමුකෝ බුද්ධ පූජාවක් පවත්වනවා බෝධි පූජාවක් පවත්වනවා එතකොට ඒක දැන් මෙතන තියෙනවානේ දස කුසල් කියලා එතකොට ඒ දස කුසල් වලට කොහොමද අපි තලපන්නේ ඒ කාර්ය ඒ ක්‍රියාව තුළ තියෙන දේවල්. ඉතින් බට හිතනවා දැන් දැන් බුද්ධ පූජාවක් කිව්වහම දැන් අර අත්ති අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හුතම් ඔය විදිහට යන එකේ නම් අහු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දෙතන කෙලින්ම ඍජුවම කියනවානේ. අපි මේ දුන් දෙහි විපාක තියෙනවා කරපු යම් යම් පුදු සත්කාරවල විපාක තියෙනවා. එතන එතන එතන අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් අර දාන චේතනාවක් එක පැත්තකින් ඇති වෙනවා. අනිත් පැත්තේ අපි තුල යම්කිසි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් අපිටම කෘතඥතාවයක් හිතේ ඇති වෙනවා ගෞරවයක් ඇති වෙනවා ඉතින් මේ ඔක්කොම හිත හිත පිරිසිදු කරනවා හිත පිනා යනවා හිත තුළ සතුටක් ඇති වෙනවා ඉතින් ඒවා ඔක්කොම අර හිතේ හිත හිත යහපත් පැත්තට හරවනවනේ ඉතින් ඔව් ඒක ලෝභය දුරු වෙනවා ඒක ඔව් අලෝභ අදෝස අමෝහ තමයි තියෙන්නේ ඉතින් ඔව් එතකොට අදෝසක් නැහැ ඒක ඒක දෝෂ නැහැ දෝෂ නැහැ එනවා අදෝෂ තියෙන. ඔව්. අමෝහ කියන එක එතකොට මිත්‍යා දෘෂ්ටිය ඒවා ටික එතකොට ඔය තමයි. අමෝහ අමෝහ කියන එකේදී ඉතින් අපි දැන් අතන කෙනෙක් හදාගෙන මම දෙනවා වෙන්න පුළුවන්. මම බුදුරජාන් වහන්සේ නැමැති පුජ්‍යලේකට බුද්ධ පූජාව තියෙනවා. ඉතින් මෙතන තාම කෙලෙස් සහිතයි. මෙතන තාම ආශ්‍රව සහිතයි. මෙතන තාම අවිද්‍යාව සහිතයි. ඉතින් ඒවා ඒවා තමයි ටික ටික අපි निराකරණය කරගන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් දක්වා යනකොට මේ කොහොමද සම්මාදිට්ඨිය තව තව තීව්‍ර වෙන්නේ? තව තව ඔප්නැන් වෙන්නේ කොහොමද? තියුණු වෙන්නේ කොහොමද? එතෙන්ද කොහෙද මේ අනාත්ම ස්වභාවය මතුවෙන්නේ? එතෙන්ද කොහොමද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා අපි ඊට පස්සේ ගැඹුරින් අඳුර ගන්නවා. දැන් අපි අර ගිය පාර කතා කළේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අන්තිමට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කය තියෙනවා මේ බුද්ධ ශරීරය තියෙනවා ඒ තාක් මිනිස්සු දකිනවා බුදු කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේට මේ කය හා සම්බන්ධයෙන් කිසිම චන්දරාගයක් නැහැ. ඒක කිසිම මේ බැඳීමක් ඇලීමක් මම වශයෙන් කියා ගැනීමක් අස්විමානයක් ඇත්තේ නැහැ. මේක හුදු අර සංස්කාර ගොඩක් මේක හුදෙක් අරන් ආපු ස්කන්ධ ප්‍රවාහයක් මේ තියෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ මෙතන සත්පුජ්‍යල භාවයක් පණවන්න නොහැකි ආකාරය පෙන්ලා දෙන්නේ. ඒ වගේ දේවල් එකපාරට කෙනෙකුට වැටහෙන්නේ නැහැ ඉතින්. අපිට ඊතන දැන් එයා මේ තාම පටන් ගත්තා විතරයි. එයාට ගිහිල්ලා මෙතන බුදුහාමුදුරුවොත් නැහැ, ඔයත් නැහැ කියලා කිව්වොත් ඒ මනුස්සයා සම්පූර්ණයෙන් පැටලෙනවා. ඔව් ඒක නිසා ඒවට පුළුවන් ආකාරයෙන් උදව් පදව් කරගෙන කියන්න ගියාට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒකයි අපි අපි අර මේ ඒ කියන්නේ අපි මේ ධර්මය ඉස්සරහින් මුලින් කිය යුතු දේ පස්සේ කියන්නවත් පස්සේ කිය යුතු දේ මුලින් කියන්නවත් ගියොත් පැටලෙනවා. අපිට තියෙන අපිට තියෙන වැඩේ කරගෙන යන්න ඒ ඒ ඒ අය ටික ටික ටික ටික අපිටත් ඉතින් ඕකනේ උනේ ඉතින් අපිත් බුද්ධ පූජාව තිබ්බනේ ඉතින් දැනුතත් ඉතින් අපි නිස්සාරවනේ අදටත් බුද්ධ පූජාව තියෙනවා ඉතින් ඒක ඒක ඒක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි අදටත් අපි බුද්ධ පූජාව තියෙනවා ඉතින් ඒක අපි බොහොම සැහැල්ලුවෙන් සතුටින් බුදුරජාන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නියතමානීව තියලා වඳිනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. වහන්සේට නිදුක් බව නිරෝගී ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශ්‍රීලාල්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ශ්‍රීලා මහත්තයා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඒ පැත්තේ. ඇහෙ කියන එක ඇහෙන්නේ නැහැ හරියට. මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා. අලුත් මයික් එකක් ගන්න මේ මයික් එක කැඩලා මට පේන්නේ. හරි. අශ්විනී නැවතත් දෙයක් ඉදිරිපත් කරගෙන ඉන්නවා ස්වාමීන් වහන්සේ අවස්ථාවක් හරි හරි හොඳයි. ස්වාමීන් වහන්සේ ඇත්තම කියනවා ස්වාමීන් වහන්සේ මේ ආර පිළිසනාලා මේ මෙහෙන් වාසේ නමක් මට ගොඩක් උපකාර කළා උපදෙස් දුන්නා. ඉතින් අර මට මගේ කැපැසිටි එකකින් මගේ පොටෙන්ෂල් එකකින් මම කරන්න ගියාට මේ උන්වහන්සේ බලාපොරොත්තු තරමට කියන්නේ නැතුව ඇති. ඉතින් උන්වහන්සේ තමයි අර මේ මට අර අසදම්සාරටි උපමාව එහෙම කියලා අතහැරියේ. ඊට පස්සේ දැන් ආයෙත් කතා කරනවා. දැන් ආයෙත් කතා කරනවා මැසේජ් කරලා ඉතින් මට තියෙන බය දැන් ඒ වගේ කල්යන මිත්‍රෝ මාව අතාරින්න ගත්තොත් මට මේ ගමන යන්න විදියක් නැහැ කියලා. ඉතින් මේ මම උපරිමයේ උපරිම උත්සාහ කරනවා සංඝ භාවනා කරන්න. නෑ ඒක දවසට තේරෙනවම ඔක වැඩේ හරියයි. කීප අපාගෙන තොල්ුවේ කැක්කම තව කෙනෙක් යට අමාරුයි භාවනා කරන්න. නෑ ඒක තමයි. එතෙන්ට හරි. එතෙන්ට තව නෑ තමුත් බලන්න ඒ කියන්නේ ඕන්ට වඩා වීරකාරණිකොත් ඒකත් ඔලුවක්ම හැදෙන්න හේතුවක් වේවි. එහෙමත් එපා. තමන්ගේ කායික සම්වර්ධානය තියාගෙන හිමිට කරගෙන යන්න ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තේරුම් ගන්න හොඳයි හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි ආ ශ්‍රීලාල් මහත්තයායි අතනම් ඔස්සලා තියෙනවා මම දන්නේ වැඩ කරයිද කියලා.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 සාරිපුත්තාදිතේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමාන් තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට ඔබ වහන්සේට අපි දිදුක් නිරෝගී සුවතාවේ සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු